අද මේ පින්කීත ශ්‍රාම සද්ධායෙන් යුක්තව සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත අප්‍රමාණ මහා ගුණ සීකරගෙන ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නය අනන්ත අප්‍රමාණ මහා ගුණ සංගයන් සීකරගෙන ඒ උතුම් වූ සංඝ රත්නය අනන්ත වූ අප්‍රමාණ වූ මහා ගුණ සංගයන් සීකරගෙන මේ තීව රත්නය අප්‍රමාණ වූ ගුණ ආශීර්වාද බල මම මැද්දී උතුම් වූ නිවන් සාක්ෂාත් කර ගැනීමට අපට හේතු වාසනා පහළ වේවා සියලු ආකාර බයගති ගැනුම් දුක් දුන්නස් වමු දෑගෙනින් දුරු කරමින් උතුම් නිවන් සාක්ෂාත් කර ගැනීමට සියලු සාන්තිය උදා වේවා අතුම් වූ යසී මහා බෝධි ආර්යයන්න් වහන්සේලාගෙන් ලැබෙනා වූ දෙනවිනා වූ ධනං සප්පමාන මහා ආශිර්වාද බලමයිනි අපකරා මහා රැකවරණයක් ආශිර්වාදයක් පිළිගන්නක්ව පිළිතාවා දසමාර බලයක් ආවත් අපකරා ලං වෙන්නා වූ ආකායේ මහා ශාන්තිය අපකරා පිළිගනිමින් උතුම් වූ නිවන් සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා ගුණ වීම උතුම් වූ සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කර ගැනීමට අද මේ සාන්ත වූ භාවනා මාර්ගයේ හේතු වාසනා වේවා ආර්ය උපතම ධානය ද්විතීය ධානය ද්විතීය ධානය චතුර්ථ ධානය කියනා වූ මේ උතුම් ධානය ලැබීමට හේතු වාසනා වේවා මේ උතුම් ගුණයෙන් සාන්තිය මුක්තතුන් නිවන් සාක්ෂාත් කර ගැනීමට කැම පිළිදෙනාට මේ මහා සාන්තිය හේතු වාසනා වේවා කියනා වූ ගුණ සබා ගන්නෝනේ ඉතී සදාගෙන අපි තුන් ලෝකාද්ද වූ අග්‍ර ශ්‍රේෂ්ඨ වූ සම්බුදු පියාණන් වහන්සේලාට අපගේ හදවත් මහා මන්දිර බවට පත් කරලා මහා බුද්ධ මන්දිර බවට පත් කරලා අපගේ හදවත් තුළට ඒ උතුම් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේලා ඇතුළු මහා සංඝ රත්නයේ වැඩමවලා සුදු නෙළුම් මල් ආසන මවමින් මේ සුදු නෙළුම් මල් ආසන මත ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේලා ඇතුළු මහා සංඝ රත්නයේට වැඩ සිටින ආසන කනෝරා ඒ වාගේම ආරාධනා කරලා වැඩමවුවා හා සමානව සිහි කරගෙන මහා බුද්ධ මන්දිරයක් බවට පත් කරලා ඒ සම්බුදු පියාණන් වහන්සේලාගේ සීකරු දරුදරියන් හැටියට ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැටියට අද මේ තේස වන්නා වූ සමුවක් ලබන්නා වූ මේ උතුම් වූ මාර්ගයත් මේ ආකාරයෙන් අනුගමනය කරන්සයි බලාපොරොත්තු වන්නේ අප්‍රමාණ ශාන්ති ආශීර්වාදය අප කරා පිහිටමින් ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේලා ඉදිරියේ උතුම් වූ ශාන්තිය උදා කරගන්නවා සමානව අපගේ චිත්ත ශාන්තිය උදා වේවා අප කරා ඒ උතුම් වූ ආර්ය සමුවක් පිහිටාවා තුන් නිවන් සාක්ෂාත් කර ගැනීමටම හේතු සාධ්‍යයක් වේවා කියනා වූ හඳින් සබාගෙන අපගේ මේ සීලව ශාන්තිය මේ උතුම් සම්බුදු පියාණන් වහන්සේලාට අපගේ මේ අද්ද වූ ශ්‍රේෂ්ඨ වූ අද්විතීය වූ අතමෝ නමස්කාරයේ වේවා කියනා හැඳින්වෙන්නේත්ව අත්ේ ආකාරයෙන් සබා ගන්නතේ සිටින් සාදුකාර දෙවමින් මේ ආකාරයෙන් සිටින් සිහි කරලා අද මේ නමස්කාර පාඨය සත්‍යයනා කරන ඊට අනුකූලව සිටින් සිහි කරලා සාන්තියටපත් වෙන්නට අනිල දුනැති දුදු රබිඳුනි ගුණදැන වන්දිනි පුදමි ආද සිතට මනා අමිල නුවන දෙන සාද හාම දෙසුදුනේ සිහි කරෙමි නිගුණ වතිනි දනා අමිල දහම් කඳලෝ සතේ විතගෙන දුන් මහා ගුණයේ තේ වන්දිනි දනා අමිලමුනි දුවඳ ආවතර පතෙනිමි සතසිත ගින දින ගුණයේ ගිනා සතති දින බව රෝගේ නාසන්නතේ සමිඳුනිතනිවමෙදරිහින්දා ඔබගේ නුවණ වෙත සිත සැදූ සව් කැල පිලිසරණෙත ඔබේ ළඟ ඉන්දා ලබන සුවය සමවෙත වේත සාපෙමින අද පිරිති දුකරේ මන බන්දා සම්හින්දුනි ඔබේ දරු පැතවුන් ඔබ ළඟේ දම්තිරි උරවති මන බන්දා දේසුව දහම් ගුණ තිරි සායුරක් මෙනි දව දුක ඉන්මයේ හැරලන්නේ දේසුව උතුම් මාගේ අනුගාමනෙනි ආද ලෝකත සතරින් ගොඩයන්නේ දේසුව උතුම් බුදු සෞපාදේ ගනිමිනේ සාමේඳුනි සමවත සපුරන්නේ ඔසුව විලස ඇත බව රෝගිත දැන දහම් කාණ්ඩෙත දැන නම දින්නේ මහා සංඝේ තෙලේ බුදු පිය රාජිඳුනි දැන වන්දිමි පුදමි ගුණ දාතිනේ නිතා දහම උතුම් ලෙස බබලනේ විලසට yene asange tele pite desa තනතුම දුන් හැටි සිහි කර අතමන ගුණ ඇති බුදු සව් ගුණ ඇති බාතා වඳිමි මෙසේ සංවර මහා සංඝේ පෙළ ඉලිසරණයි දුක නැතිනේ නිතා බුදු මහපිය රාජේවරු සහගුණේ ඇති සදහමේ වැඳේ දැති සිතකින්නේ සංගේ පිළ වැඳේ වැඳේ තිසරනේ සරනේ ලබනේ විලස තැනේ විත දෙන්නේ සම්මිඳුනි මහපිලිමගෙන සෑම පව් කඳ දැනේ දුරලන්නේ අවිදු අඳුර බිඳ එලි කාඳ දුන් ඇති සිහි කර වඳිනේ නිගතියෙන්නේ සැනසුම දුන් මහා ගුණ කාන්ද සිහි කරේ රාන්දි මොපුද මොබුදු තිලෝවේතියා මහගුණ අපේත මතු කරගන්නට දම් දේසු මාගුණ දැකමනියා ඉහි කරෙනෙමි මහා මෞපිය විලසට සමිඳුනි අපාමන ගුණයේ ජයා ලෝකසෙතෙතගෙන විලසට පාරමී දස තේරුමන් තේරු ගුණය කියා සාරාසකි කප්පුවේ හත් ගානෙනින අනත සසරේ තේරුමන් පුරේලා මාපමනසින්ද දෙනුමේ යමි නනේ දුනේ මාතු පෙරවනි සතේ විත කියලා විහිදී මහා අපමනේ කරුණා ගුනේ කාන්ද මාතු කෙරේ ගුනේ ගංගේ දායලා වන්දිමි බුදුන් ගුනේ මිලිසති කෙරේ බෝධිසත්ව ගුනේ යද කියලා සාරාසකීකපුංගානනින් ලක්තද පාරමී පුරමින් සසරේනා සම්හිඳුනි එමෙබෝ සත් කාලේ ඔබ දැනේ ආමි මෙලෙස පාතු පාතිනි දනා ඒ ඔබේ සාඋ පෙළ ආදේ ඔබ ළඟෙමිනි අදවත පිරිසිදු කරපු මෙනා උචාරිත දරු කැලේ පිලිගානු මන ආද බුදු සෙත් ආතිරි කුතුම තනා සයසේ වේත නැත හන්දිරු දා නැත ඔබේ දුන කඳ සිහි කරෙන්නේ හිතට විතර නැත හිතට සිතන ඇත සාන්ත සිත සෑම විට දෙන්නේ සීතේත දුවලේත නුවණැත මතු කොට නිවනම අරමුණු කරගන්නේ සතේ දේව පුදම් ගුණ මාගේ අරගින්නේ සමිඳුනි ආති අනුමගයන්නේ සාපදින්ද සුහිත මුනිඳුගේ ළඟ ඇත අදවතේ මතුරක් කරවන්නේ සුචාරිතේවනු ඇත බුදු රාජින්දුගේ සාඋ අපවන්නේ ඕපනෝවී සමවිතේ ඉවසමි දැනේ සමිඳුනි ආති ඒයේ පවසන්නේ සාතේරිය කාලේ ලෝකේතේ ජයේ ඇත අතිලෝව බුදු දාරු පිළවන්නේ බැඳෙන හිතක් කීති ලෝකෙට නොතබමි අඤ්‍යත ලෝතතු දැක ඉන්නේ දුකට හේතු අනසප දැක සමිඳුනි ඔබේ දාරු ලෙස දුක හැරලන්නේ අනතම වෙයි තන නිසරුම වෙයි තන ලෝතතු අපි අද හඳුනන්නේ බින්දේර අවිදුවේ සමිඳුනි නැනෙදුන විදු මාගේ අපේ තන අද ගන්නේ වෛර කරනු නැත කිසි විට කිසි තැන සමිඳුගේ ළඟ අපි දරුවන්නේ දහනේ බානිනේ තෙනේ මුත් බුදු සමිඳුනි සිතමයේ අපි සෑම පතුරන්නේ නිදාඳු ගුණයේගෙන සමිඳුනි පසුපස ඇදෙන මේ අප බදු දරුවන්නේ පැනසෙන බුදු මගේ පිහිටි ගුණෙන් අපේ සීතරනේ තරණයි ලැබගන්නේ සත් බුදු පියවරු ලොවේ මහා සිත දුනි ඒතෙත් බුදු මගේ අපි දන්නේ සත්මා බුදු රාජේ ආතිරී ලැබගෙන අතිසම දුක් විනී හැරලන්නේ සත්බුදු පිය රාජේ වරුණට නමදුමේ කරමනිසීතන සුම ගන්නේ සත්ගුණ සමිඳුනි අපියෝ දේදරුලෙස පිළිගෙන සමවත් මග දෙන්නේ ඇලෙන ගැටෙන හිත තුල සමවත් නැත ඒ බව සමිඳුනි අප දන්නේ කිසිම විටක පව් විත ගාති නොමගිනේ සාන්ත බුදු සුවේ විඳ ඉන්නේ වැරදි නොමැති හිත සමවත වෙත ඇත ඒකයි ලෝකෙත සිත දෙන්නේ සමිඳු නිදරු කැලේ වෙත හිත පුබුදා පැනතුම් ආතිරි සතුරන්නේ ලොවට මහා සැනසුමගින දුන් බවේ දකිමි උතුම් ධම් ගුණය ගේනා මවතේ පියත යන්නේ දීපලට සමහත පිය උනේ මුනි රාජේ වන්දිමි දනා මෙදින සියලු ලෙව සත වෙත මෞපිය ඔබ වෙති ඒ බව දැක මෙගිනා තමතම දරු ලෙස සංවර වන්නට සාවේතේ මේ භවේ දුකේ හරිනේ නීනා සසරේ මහා දුක් කඳදීනේ හැටිදනේ ආකාති සීදීනේ නොබඳින්නේ දෙවිව උපන්නත් බඹව උපන්නත් අත්දව යම් දිනේ වෙනතින්නේ ඒබඳු සැපක් විඳගෙන මෙම සසරෙහි හිතියත් වෙනසුම සිදුවන්නේ ඒ බඳු සසරේ අත් බැව් නැත සමිඳුනි අපි ගැනුමට මෙහි දඟලන්නේ මෙම මහා පොළවේහි පස් කැටි අරගෙන ගුලි කර පොඩි පොඩියට හදලා බැලුවොත් අපමණ වනු ඇත සමිඳුනි අපි දේව් අත්දෙව් වෙල නැගීලා ඉති කාල ඊටත් වැඩි වෙති දැනගෙන නිසාරෝ දිවියේ දෙවි ඒ කාලා විඳ පුසුවය අපමණ කයි විඳත් සමදා වෙන සින දුක දෙවලා කල්ප ගණන් දිවි ගෙවුවත් සමිඳුනි බාඹුගේ තාලය වෙත අප වැඩිලා කල්පගේ වෙහි යලි මිනිතෙක් වී යලි තිරිතන් බවෙත වැටිලා ඒපාඳු හොඳයි යන්නේ බඹහත් බැහු අපි ලැබුවේ වාර බැලුවොත් සකලා අපාමනමයි ඉන්නට සිදුවී නැත සෑම ගියේ මොහොතිනි ගෙවි ලොකුකම් අරගෙන ඉන්නේ තනක් නැත ඉපදුන සෑම සතේ මිය යනවා දුකයයි කියේ කියේ සැප සෙව්වත් සතේ නිති කාලේ ඉලෙසම මිය යනවා හොඳය නරක යන්නේ අත් බැවුල බුවත් තම දෙයේ සානිඳුනි වෙනසිනවා ඒකාලු තැනක හිත නොදාදිමි සමිඳුනි සෑම භවයට හිත නොමදිනවා දීපොල අරගෙන මාලිග දුවතේ නැත සානිඳුනි සත එහි ඉන්නේ මට මට මහලකු එතලදුණයි හිත අරගෙන සත මොහෝ බඳ ගන්නේ මෝහ මුලාවින් උජම් ආනාතිත මරණයේ ළඟ ඔහු ලතවින්නේ පාපේ කෙරේ පුතික අරගෙන බලුකාය එම එම නිවසත යලි එන්නේ හිමිකම් කිසිවක් නැත මේ විලසම නුවණ මොටයි තිරිතන් වන්නේ වසරේ දහස් ගණනක් පවු කඳගෙන සතති රීසං භවයේහි යන්නේ විතිපත් වසරක් හෝති වසරක් මානිනදාලෝ කුපියමින්නේ සීත පුතාවෙන් බාලු වඳුරුම අත් බැව් ගෙනෙමේ මෙතිරිසන් ලොව යන්නේ කලාතුරෙන් හමුවන සුගතියේ වැදේ සතුන් ලොවට ඇලි ඇලි ඉන්නේ එදා කෙරෙතු කව් කඳ කප් ගණනක් තිරිසන් වන්නට සිදුවන්නේ මෝහ මුලා බැඳී තාපේ ඊගෙන නොදනයි මානෙන් ඉදීමින්නේ කවුරුද මරණේදී පිළිතරනේ තෙවිත් දුක් ගිනි බව මගේ අවුරන්නේ සෝපාමනේ වූවත් නිලද මුදල් සත මරණේදී නැති හිතක් වන්නේ සෝපාමනේ දීපොලේ රැත් කෙරුවත් සත කවුද යමෙතන ගෙනියන්නේ මේ මහගේ මගේ මේ මාලිගේ මගේ ඉවත් කාටද හිමිවන්නේ මරේ නිදී බඹයේ පාත් යට හැරුනේ වලකට මිකායේ දමවන්නේ පොළවේහි නිමාතේ කිව් ආයේ ඉලිසේ කොලේ බඹය පාතේ තනිමින්නේ ධමවසනු ඇත පිරිස දෙදන් නැත ඇත කාතු මාස සැම දිරවන්නේ මහපොළවට පත්වන කය අරගෙන සතෙමි මොනේ මගේකද යන්නේ සුවඳ උලා දිනේ දිනේ නාවෙන මුදු සඳකී දිනෙන් දිනේ යලි දෙන්නේ ලක්තන රූපය මාජි ඇත පින් කෙර ලැබුවේ නිසා පෙනුනයි කියලා හැදෙරුවේ ඔයේ කරමින් සිතනා සිතුවිලි මහා පොළවට ගියේ කලේ දැකලා බැලුවොත් වලයට මිනියේ තිබුණු වනේ ඒ ඇසේ නැහැලත් කනේ දේවලා මේක ලබන්නට හොඳ දෙයේ ඔය ඔය පොරකවි මිනිසෙක් කියලා නිදිහඬක් සවෙන්නට අරගන්නේ අතේ පායේ උදවිති කරමින්නේ නතනේ ගායනේ තනේ දැන් කොයි වන්නේ මලමිනිය කිපත් යතේ ඉන්නේ දිරකදවියනේ මේ කය අරගෙන සත ඇයි මේ ලොවේ දඟලන්නේ මට මහා බල ඇත කියන මුලාවතේ වන්තතේ ඊතමේ දුකේ දින්නේ ජීවිතයක් ගෙනේ වසරේ පියක් කාලේ බැලුවොත් මොනවද හමුවන්නා බාලේ කාලේ කීමා වූ කුසේ තුලේ ඉඳලා ඉපදී වසරින් කවේ යන්නා මලේ මෝටික වත් ඉවෙත දමන්නට බැරිවම උදුකුරු හොවේ මින්නා රතරේ තුනක් හතරක් යන්නේ තුරු කායේ අනුනේගේ පිහිටින් වැඩිමින්නා ඉන්තසු කලගෙන යන්නේ හැටි බැලුවේද කාලොත් වසරදී සවයන්නේ කන්තේ බුන්තේ දිනේ දිය ලැබේ දන්නේට බැරි වයි අනුනේ ගී ළඟේ මම හැබේ මම හොඳේ බලේ පුලුවන් කරු තවදාදේ පොඩි කාලේ ඒ වන්නේ තරුණේ වයසේ විත් වාසරින් විත්සක් සමන කාලක් උදේ පැන ඉන්නේ ලෝකෝපම ඉවරයි වාසරයන් පනහක් පෙන්න පසුවේ කුමේ සිදුවන්නේ ඇසින් දෙක පෙනුම දෙතික ටික අඩු වෙති කන දෙ ඇසුම් නැති කරවන්නේ කය ප්‍රතිගුණ බල දැන් නැත ටික ටික අතිය මහන්තිය වැඩි වන්නේ සිය වාසරෙන් අඩ කොට සාතිය කල මෙම කය වැරින්නට වන්නේ නිරෝධී කය මතේ තිබුණයි ජීවත් ඔය විලසයි කයේ වෙත වෙන්නේ එමේ කයේ සනසන මොනේ දී තිබුණත් දැන් ආතපයකක් කුමෙදින්නේ සංගේ පුරඟුම් නැත දඟලේ පුරමෙතන දැඟලුම පුත්සත් වී ඉන්නේ සායේතේ දෙහිත් හෝයේ හෝයේ දැන් තමතන කරමින් බයතැතිගෙන ඉන්නේ මගේ මේ ජීවිතේ අහෝ කේ බඳු තැනේ වැටෙයිද වෙනසෙයිද කියලා හිත තුල සැකයෙන් දරුවන් අඹුවන් ගැනද ඒතේ හිත වයිසකලා මම නැති වූ හොත් මුන් හතකාගෙන් ඊටත් වේද යන්නේ බය නැගීලා කාලේ වයි සැකයෙන් මරණෙත සහ ඕගෙවලෙත ගොදුරු දැකලා මෙහිම බයෙන් සාවේ දින ගතේ වනේ විට වසරේ දායේ පහළොවේ විනේවා දැන් මේ කයේ විට දුන්නේ සපත් නැත සමදේ තම දුකේ තෙමේ ඉනේවා සැනසුම සිහි කර සොයපු සියලු තැන ඉඩ කාදම් දුක දින දිනවා මේ දොර හැම දෙය හතුරු බයක් වට දුක් විඳ විඳ හැම තන දනවා දුකට පිට හොයේ හොයේ මෙම කය ගින ඒ ඒ වේද දුරු වෙත යන්නේ හෝ හලෝ තම තම නිවත විලස වෙති එමෙතන මයි තව ගැවෙතින්නේ මෙහෙම කලක් ගත කෙරෙවන මෙම සත අසුවාසරකට සැමිනෙන්නේ නිලේස උනත් මොනේ වදනේ මේ කය ගැන දැන් පොල් පුදු ගනේ නෙත යන්නේ ඇදේ වැඩේ පින්න පුදත් ටික දැන් නැතේ ඇතදේ ගිලි ඇතුලට ඇදිලා හම හැමරලිගෙන ඇතිලි ඇතිලි යති මූණ දෝපු ඇතුලට එදිලා හැදවැද කළ සිත දැන් ආලේ නැත සෑම තැන ගැලවි බිම වැටිලා මොනේ හැද කයේ දෙමි අපි හොඳ යයි ලක්ෂනේ උහැටි බල දැකලා මම හරි තරුණයි මම හැදේ කාරයි කිව්වේ කටින් බොරුමයි කිව්වේ අසුවසරේ ගියේ කය දුතු තැනකින් යෝබරු වෙයි හැටිගෙන දෙව්වේ මටදී පොළේ ඇතේ කියපු කෙනා දැන් මරණයට අඩියක් ළඟ වූවේ තම ජීවිතය දෙහිමි නැති විලසය ඇති තාතු දුතු විට එහි එව්වේ මොනවාද අයිතිය කාගේ දෙහිනිකම අඹුදරුවන් මගේ තිය තියලා මා කැමති උලේ ප්‍රහිතිය යොතුයි යන්නේ අනපානවා පෙර සිටි සකලා අදසමේතයටත් නොකියා යන්නේ ලෙස බින්දි බින්දි යන්නේ මිමේ කය දැකලා බැලුවත් පාට දෙමේ කය ගන්නෙට අයිතියවත් නැත තතු වේලා මේ වාගේ සසරකදී පොළේ උයේ උයේ මගේ මගේ අය යයි සත යන්නේ මගේ මහා පිරිසකි නේද පිරිසකි උදම් සිතෙන් කරමිනියන්නේ ලැබුවේ දිනක් නැත ලැබුණේ කායක් නැත සෑමදේ ගෙවි ගෙවි වෙනසෙන්නේ මෙහෙම ලොවක් ගැන මොනවාද හොඳයයි සසෙතෙන් හොයේ හොයේ සතයන්නේ ඉන්ක තැනක් නැත කන්ට දෙයක් නැත මේ වගේ සසරෙහි සතේනවා ජීවිතයක් ගෙන බැලුවේ විතදී ඔය දුක් කඳකින් සැපේ වටලනේවා මේ වගේ සතුගිනේ පව් කම් කළතනේ බැලුවොත් මහා මිරේ පරදිනවා කොහොමද හොඳ යයි නුවණින් බැලූ විට පතසන්නේ මේ අත් බැවයක් අරගෙන බැලූ තැන කෙල පව් කඳෙමයේ වැඩි වෙන්නේ පාපේ ගෙවන්නට මේ මහ දුක් ගෙන යූතන දුක් බිය වෙත යන්නේ ඉරිසන් පේතව අසුර අපාදති යන තැන් වල වැද කිමි දෙන්නේ උපාකිවත් බැයින් වලකින්නට කවුකඳ දින දින ලියලනවා ඉමෙතව්වල බල අරගෙන ලෝසත සතර අපායට පැමිණෙනවා අනාත කයගෙන එකිනෙක සත වෙත අමු අමු වෙම කන්නට දෙනවා අවුවරණක් නැති මහතිරිසන් ගොඩ වෙත ඉපදී දුක විඳවනවා දහස් ගණන් සාදස දහසින්වත් වසරේ ගෙවි යන්නේ මුත් පනවා තනතුම් මගේ නැත තිරිසන් භවයේත වැඩි වැඩි දුක් ගිනිගෙන කනවා අපාමන සසරේති දෙවි බඹවි විඳි සැපයේ නොමැත අද කුම විනවා විඳි සෑම සුවයම නැති භාවයට වැද නිකනේක මැති මදුරුද කනවා කැපනේ කුස්තේ කායේ වට කෙරේ ඉන්නේ මදුරු දෙමැසි මැක් කන් වටලා කනේ විත දුක් ගිනි විඳ විඳ කාස කාස බලුද ඒවන් නරි ලෙස සැදීලා සරමින් අපමණ තිරිසන් භවයක දුක් විඳ කාලයේ ගත කරලා යලි ඉපදෙන මුදු මිනිසෙක් විලසට අමතක වෙයි සෑම දුක ඒකාලා යලි මාතේ මේ ලෝවේ හොඳ තැන ඕනේ රජකම සිටුකම මාතේ කියලා හොයේ හොයේ දුක් විඳ ලැබුණොත් උඩඟුවේ යලි මහා පව් මහා මෙරේ හදලා ඉමෙතන භවයේද අතරන ගමනක් ඉරලිත ගත කරගෙන ගිවලා යලි උපදින තැන සතර අපායෙහි අපාමන දුක් කඳ දෙති සකලා අනාත භවයක පිලිසරණක් ගැන හිතෙන සතුන් මොහින් යනවා අවිදු අඳුර බැඳගෙන මහා පතලෙකි ඒ දුක් කඳු තතු නොපෙනෙනවා ලෝකීත බැඳී හිත අනක සසරේ සිට ගින එන මුත් අපි තතු පනවා මේ තතු බුදු නැන නුවණින් වැටහුම ඇතිවම නිසිතතු හඳුනනවා කොතැන උපන්නත් මරු ළඟ වන්නේ මරණයේ අරගෙන උපදින්නේ හොඳයි කිවත් කයකේ බඳු තෙනක මුදු මරණේ කරා ඉපදුම යන්නේ මරණින් කෙලවර වනු ඇත කිසි දින සදහට නැත දිවි පවතින්නේ එබඳු භවයේ අපි කොහි උපදින්නේද අනාත ලෝකේ කී ලෝවන්නේ සැනසෙන්නට තව කිසිම දෙයක් නැත ලෝකේ අනාතයි දැක ගන්නා මුනි දුගුණෙන් දුන් මග යන අප වෙත ඒ මහනුවණක් පවතිනා මෙහෙම ලොවක් දැකේ තව තව කවුරුද ඒකේ ඇලිගෙන පොහියන්න අතර නිමුණොත් නිවනයි දැනගෙන ඊට මාගක් අපි අරගන්නා හොඳ දේ ලොවේ නැත රන් කඳු තිබුණත් කාටද සද ආතේ හිමිවන්නේ හිමි කියාගෙන හිටියත් කොමද අයිතිය කෙනෙකුට හිමිවන්නේ මට හිමි දෙයයි කියන වදන මිස හිමි වනේ හැටියක් නොපෙනෙන්නේ හිමි කරගත් එම කිසිම සතෙක් ලොවේ නැහැන වැතව ජීවත් වන්නේ මේ වගේ ලෝකෙක අපි මොනතන සරන්නේද අපේ හටේ ලෝකයක් කොයි ලෝකෙ නැගින්නේද බැඳුනොත් ලෝකයේ මොනේ රස විඳින්නේද ඇමගිලගත් ලෙසයි දුක් කඳේ ඇදෙයි සඳේ මේමා පොළේ පත් කඳගෙන බැලුවේ විතේ සත් උනේ තිරුරුවල පත වැඩි සියලු වටේ කැපෙමින් කෙටිලේ තිරුරෙන් ගලපු අටේ මහසයුරෙහි දියට වැඩි වෙයි සසර වටේ ඇසේ කන නාසය යන දිවේ කය කියාලා සසේ උයේ උයාමි තිකේගෙන සදාලා අරගෙන සරු නමුත් සසරම බදාලා හිමි නැත කිසි කලෙක ඉඳුරන් සයාලා ඇති වී නැසෙයි ආසා බඳුමක් ගන්නේ ඒතුෙන් යලි යලි එම හොයවන්නේ එම හේතුෙන් යලි භවයට කයකින්නේ මතු වී විඳි දුක් කඳ සසර කීවන්නේ මේ දුක් කඳේ ඇති තීකර බලන තනේ මොනේවා ලබන්නේ දේ ලෝකේ කරනේ පිනේ ධම්මන වදන්නට විදතුන් නුවේනේ කිනේ දිවියක් ඇවේති වෙයි අරහත් මගට දැනේ ලෝකයේ සියලු දුක් ගිනි කඳ වටහන්නේ පාපයේ බිඳ දමා ලෝකෙන් පිරවන්නේ බැරි හේතු වෙන් ලෝකෙම අත හරිමින්නේ අපි අද සිටින්නේ නිවනෙහි තතු දන්නේ නිමෝමත් සතට ලෝකින් නැත උරුම උනේ මරණිත් දුකත් ගිනි දෙයි එමෙ උපතකිනේ සෑම දුක් විඳ විඳා සතරෙහි ගමන යන්නේ සත මහා අනාතයි දුක් මහා ගිනීම තනේ සසයයි ආසා බැඳගෙන ලොව සරණ කිනා ලබෙනී නොමැත ආසාවට බැඳුම ගිනා ලැබුවා කිවත් නැත රැඳමත් කිසිම තනා මායා මිරිඟුවට වසංග වේ සසරේ උනා අපිලොවේ නියම තතු අදතිහි කරන්නේ බුදු පිය රජුන්නේ දරු ලෙස ඉතින්නේ මේ දුක් සසරේ යලි නැහැ අපි තරන්නේ පව්කම් කරන්නේ මොනවද හොයන්නේ සතුනට දුක් දිවා මර මර ජයමේ පතා ලෝසත දුවයි මහා දිනුමත් විලස සිතා මරණයේ සමග වැටිලා එම සියලු මුසා උන් දුක් විඳිනු ඇත මොහින් වැටුනේ බසා මේලොව පටන් යම් ලොවකට දුවන්නට මොකේටද හිතන්නේ පිරේ කලේ එවන් වටේ අනත වේලබූ කයේවත් අද එවන් සිටේ විහිතිය තෙනක් වත් දකින්නට නොවේයි වටේ නැතිවන සිරුරුයෙමින් අපි නැහැ යන්නේ නැතිවන දේ පොලින් අපහට කුමවන්නේ ඒවට බැඳී නැති ගුණයයි පවතින්නේ මේ කය දුක් කඳ කීය අපි ඇරලන්නේ නොබැඳී කයට අපි සැනසුම වෙත යනවා එකිනෙක ගින්න ඇති තැන අද හැරලනවා නාගිනි දෙවන කය ගැන හිත නොම තනවා තනතුම සොයා අපි බුදු මග වෙත එනවා මේතන සිරුරගෙන එයි හිත බැඳී නැත තවු නැත කිසිම අපේ වැඩවල මිදාසිත වදනින් නොමැත ලෝකිත එම බැඳීවත අතර තිබේ දුතිරිත් මගේ වැසී ඇත හිතේ කයේ වදනේ යනේ තුන් තැනේ සුදු තිබේ මේ කයේ බැඳී නැත ඒ ගුණ ගතිය ලැබේ පිරිසිදු නිසා කයේ සුදු ලෙස සැදෙනු ලැබේ ඒතන දැන් සමවත වෙත ඇදෙනු ලැබේ පාපය හැරිය විට අප හට දැවිලි නැත සනසෙන හිතක් දින දින දැන නිවෙනු ඇත නිමේනා සිතට ජාය දැන් උරුම නැත බුදු මග නැගෙන විට සුදු අත උරුම ඊත සුදු පෙරගත් ගුණයේ දින දින නැගින්නේ ඒ සුදු හිතට ගත සුදු එලි සදන්නේ මේ කය බිඳු නොවිලසයි හිත බලන්නේ තනසෙන ගුණෙන් අපි කය සුදු කෙරෙන්නේ කය වෙත තිබෙන බඳුමන් නැති ගුණය නිසා දාහය අඩුයි ඇත තන තුම සිතිනි බසා මේ ගුණ නිසා සමවත් බව නැගින ලෙසා අපි අද සිටින්නේ පාවින ගතියේ බසා ලෝකිත නොබැඳී සිට දින දින වෙන් කරලා මේ දැඩි කයින් ඉවතට ගෙන දුක ඇරලා අපි අද උතුම් සමවත් දෙනට නැගීලා අතර යන මගෙට කය සදුවී මිකාලා මේ කය වෙතට නැත අපි හිත බැඳ ගන්නේ දුකගෙන හරින්නට ටික ටික උඩ යන්නේ එළුමක් නොමැති කය නිදහස ලෙස වන්නේ තිරිසිදු නිසා සුදු එලි මුහුණෙහි වන්නේ මුළු කයේ සැල්ලුයි බැඳුමට උරුම නැත මේ කය මුහුණ පිපි එලියක් සමග වෙත පිරිසිදු උනත් අපේ හිත මෙහි බඳිනු නැත මේකත් වෙන සීලා යන භවී දනුම ඇත මෙහි හිත නොබැඳ අපි තව ඉහෙලට යනවා මේ කය වටා ඇති තතු දැන් විමසනවා දාහයේ නිවුන ගිනි සුවයක් පින්වනවා තනසුන කයට පහසක් වට කෙරෙවනවා එලියයි සුවයි යන දෙක දැන් කයෙහි පෙනී දරේ නැත ආසී ඇති ලෙස කය සමත දනී මේ එලි කයට දැන් දෙවැනි උදහන ගිනි නිදහස පතා යන ගමනක ලකුණු පිනී එළියෙන් නැදුන කල නිද අත්සුවේ ඇත දාය නිවුණු විට සුවයක පාත දෙත ඒ සුවේ සිසිල ඇති තන විස ගිනිද නැත ඒතන මහා තන තුම වෙත ඇදීනු ඇත කය වෙත පාත ඇත නැතව දුවන්නේ කම්පානොමැති හිත ගත ලෙස තිනින්නේ මේ තන තන සුමට මා මග දකින්නේ නිද අත කරා හිත අද ගින තබන්නේ විඳ විඳ ආපු සසරෙහි තව උරුම නැති සැපයට තිබුවේ නැහැ හිතගත කිසිම පැති විඳුමන් හරින විට හිත කය නිසාල වෙති මේ කය නිසාල පනි විඩයට රැගෙන යති අතේ පායේ හොයාගිනේ ලෝකෙහි සරණ සතේ ඒ ලොව බදන්නට ඔළුවද සමග ඇත අතර දැමු විට ඉඳුරන් කිසිදු නැත ප්‍රම අංග පසංග ආහවරේ කරේ තබේ මුතිත සමතන දාය නැති නිසාසලේ මගේ දන්නේ දෙවැනි උදෑන පසු කරේ ඉහළට වන්නේ එක එලි කඳක් ලෙස රූකඩ පවතින්නේ මේතන නොබැඳී හිත යලි මෙහි මතුවන්නේ හිතගත කියා ලෝකෙට කුම දේවාලා මේ එලි කඳ පෙනේ මේ තතු යාලා හිත කය කිව්වේ තන මොනවද දේවාලා සතරේ පටන් නැත එම හිමි කරාලා හිතයයි කියන්නේ මොහොතින් නගින තැන ඇති ඵලයකුයි විරේ වීරිය දෙවන තැන බැඳගෙන සිටින්නේ එලියයි රුවටගෙන මේ දෙක වෙන සියනු ඇත හර නොමැත දින උපමන සුවයි කීවත් හිමි නැතිවන්නේ මේ හිත කය දෙකද වෙනසෙයි තනිකින්නේ වෙනසෙන විට දියලි යලි එය සකසන්නේ හේතු එනිමේ කය හිත පින්වන්නේ හද හද තබනදී මොහොතින් නැසෙන විට ලැබේනා ඵලයකුත් හරයක් විලස දත නැත හිමි කෙරෙන්නේ දඬුවම විලසකට විඳිනා වේස පමනයි බව ගමනේ සිට මේ හිත කය දෙකම අද අපි අතර දමා බැලුවොත් කිසිම තැන ඇල්ලුම් නොමැත තමා අතහැර දැමු විට මම නැති ගුණය තමා හරදෙයි නිවන සතු විමසුම ගුණේ නිදමා නම යයි කිව්වේ හිත කය සුදු කෙරුවේ තනේ මම හිමි වෙලා නැත කිති විට ඒ බඳු දමේ අතර දම මුනිවනයි එම අසම සම හිත කය අතරි කල නිවෙනට මගම දම හිත කය නොමැති තැන මොනවද තිබෙන්නේ හැමදේ අතරි විට දුක එයි නොවන්නේ යන්නට දෙයක් නැත ලොව යයි හොයන්නේ ලොව නැති තැනටමයි නිවනයි කියන්නේ ඉන්නක් අපමණම සසරෙන් දැවි ඇති දවයේ ගමන ඇති තුරු ගිනි කකායති මේ බව ගමන හැරලු විට එසේ පැති නිවුනාගින්න නැත යලි මෙහි අපාගති දුක් දින භවය දැනගෙන එය හැරිය තන අල්ලා නොමැත තව භවයට හිත දගෙන නිද අද නිවන බවෙමි ධම් ගුණේ නිදනේ තනතෙමු බුදුන් දුතුලෙත එම නිවන දනේ මොහොතක් හිතන්නට හිත කය නොමැති තනා නිවනයි නිවුම සිහි කරනට හිතට නනා බුදු සත් බලෙන් දී නුවණම ලැබෙන මිනා අදිටන් කරමි මග ඵල පිහිටන්ත මනා මේ සත්දාම මහනුවනට වැටේවා සමතම නිවන වැටෙහි හිත පීඨාවා අවබෝධයෙන් සිව් සත්දම් වැටේවා ලොව අත ඇරපු නිවනම දැන් තීවේවා සිත ගත නැති තැනි සතුති කරාලා බැලූ විට දුකෙන් නිදහස් බව පෙනීලා දීතිය හිතෙන් වැටුමගෙන බලාලා අපි අද සිටිමු සමවත් ගුණ ලබාලා ලෝකේ සිටින තුරු දුකකට නොයන්නේ මිනා උඩ විත් සිටිමු අපි දුක හැරෙන යන තැන මරණෙදී යලි දෙනම පතමින් කිසිම තැන තනදී සිටිමු දැහැනට වැඩමි බඳුවනා දැනට සම උසිත යලි කිති නොඇතිවා හිතු හිතු තනින් සමවත වෙත පැමිණේවා මේ සත් සුවය බුදු සුව සහ මුසු වේවා දුටු මෙම නිවන වෙත සම සත පැමිණේවා අපාමන දුකති භවයට හිත නොම දෙන්නේ දුක දෙන බවම දැන ඒ දුක නසවන්නේ උපදීන හේතු නැති තතු දැක මිලෙසින්නේ නිවනම දකින්න තුරු සමවත දැක ඉන්නේ සිව්වැනි දැන් සමවත අද වදා ඇත ඒ තුල සැනසුමින් සම සත සබා ඇත නිවනම දකින්නට නුවණක් වැඩි ඇත ඒ තන නිවන් මග සපුරයි මිසී ගත වැදූ මගේ සැමට තව තව සපිරුම ඒවා දින දින දම් පනි විදහිත වෙත ඒවා ඒ දම් බලෙන් මහා පැන කඳ මතු ඒවා අරහත් ඵලයේ වෙත සත දැනපත් වේවා විඳි දුක් සියලු දුරු කර සසරෙහි දුවනා සමදේ අතර හැරියොත් වෙයි මහා නිවනා නිවුනොත් දුකක් නැත සහ මුලේ ගිනි නිවුනා ඒ බුදු මග පෙනේවා අදිටන් දෙතිනා සමතම උතුම් සමවත් ගුණේ පිහිටාවා හිතු හිතු සැනින් සම සත සමවතේ වේවා පිය විෝධිය සමතම හැම ලෙස වේවා යහසත් ගුණෙන් සිහියෙන් හිත පිහිටාවා යන එන කිසිම තැන විත ගති නොවිලා මේ ධම්මග සිටින ලෙස හිත සැදීලා තනකින් සමවතට නැග දැක බලාලා නිවනෙහි සුවය දැකුමට හිත නගාලා අතහැර තනසෙන්නේ මාහෙත් ගුණේ ඇත සිත් ගුණ නැගී සත බුදු ගුණ වෙති ඇත නුවණින් දුතු බුදුන් මග ඵල ලෙසේ වෙත තමතම උතුම් මග ඵල අද උදා වෙත මේ තන තුමෙන් සම සංවර බව වේවා සම දුක් ගිනිද අද සිට ලොව නොම වේවා මේ සෙත් කිරණ සම සක්වල පැතිරේවා සම සත බුදු නුවණ විත ඇද සෙත් වේවා බාධක සියලු සත වෙත නොම පැමිණේවා මෙහා ගුණ සසර සතු දැප දුක වැටේවා දුක් ගිනි දුර රිවිත නිවනම පිහිටාවා ලෝකම සියලු සත නිවනට පැමිණේවා සාදු සාදු සාදු සමත දුන් සමවත ඇතිව ගුණ පැහැදුන සිත පියවි ලොව දැන් ඇත ඉඳන් හිටි ආසනෙහි සම වෙත සාන්තිය නැගුණා මගපල නුවණේ නැගුණා ලැබ මහා බුදු ගුණා වෙන් සමගෙම දැස් හැරුණා කෙනෙකුට දුකක් නැත බුදු පිය රජ හදේ වෙත අපි බුදු දරුම වෙත සමත මග ඵල නිවන හිමි වෙත දුක් ගිනි නොවන්නේ පියවි බොදු දරු මෙන්නේ තනසුමේ තබන්නේ දෙත් හැරලොව දිස බලන්නේ මුනි රාජුන් දුටු මිනේ තනසුන සිතින් සමදින සමවතින් පිබිදුනේ පිරිත් වේවා බුදුන් සව්වන සාදු සාදු සාදු